අවසර ස්වාමීන් වහන්සේ ආ මිතුරන් සන්නයි ඉදිරිපත් කරන්න සයන්හන්ස සක්මන පිළිබඳව තොරතුරු බුද්ධ වන්දනාවෙන් අනතුරුව සක්මන සඳහා යෙදෙනෙමි වම දකුණ වශයෙන් සතියෙන් ටික වේලාවක් සක්මන් කිරීමෙන් අනතුරුව පාදයේ පොළවට ස්පර්ශ වන දෙස සිත යොමු විය පළමුව කකුලේ විලුඹ පොළවේ වදින අයුරු ඉන්පසු කකුලේ ඉදිරි කොටස පහත් වී ඇඟිලිවලට ශරීරයේ බර දැනෙන අයුරු නිරීක්ෂණය කළෙමි. ඒ අවස්ථාවේදී යටිපතුලේ මැද කොටසේ පොළවේ නොගෑවි ඉඩක් අවකාශයක් තිබෙන බව දැනෙන්න විය. එසේ දැනෙමින්ම අනික් පාදයේ විලුඹ කොටස එසවි පොළවට බර වෙන අයුරු මාරුවෙන් මාරුවට දැනෙන්න විය. සිත ඒ කකුලෙන් මේ කකුලට මාරු වෙන හැටි නිරීක්ෂණය විය. ආයාසයෙන් තොරවම මෙසේ ටික වේලාවක් ගත කෙලිමි. එය ඉබේ සිදුවෙන බවක් හැඟේ. මේ කාලය තුල ආවට ශබ්ද ඇසීම, සිතුවිලි ගලා ඒමද සිදු වුවත් ඒවා අතරම සක්මන සිදුවේ. වැඩි අවධානය සක්මන වෙතයි. නොබෝ වේලාවකින් සිත සංසුන්වන බවක් කයේ උඩුකයෙහි උඩුකය සැහැල්ලු වී නාසයට ආශ්වාස ප්‍රශ්වාසයේ සෝසේ දැනෙන්න විය. ටික මොහොතක් ඒ දැනීමෙන් පසුව සක්මන අවසන් කර පරයන්කයට යොමු වෙමි. පරයන්කේ ඉදිරිපත් කරන්න සයන්ස් එහෙම එහෙම තෙරුවන් සමා කරගත්තෙමි අරහම් බුදු ගුණේ සිහිපත් වුනේමි ටික වේලාවක් ඒ සිතුවිල්ලේ සිටියෙමි සමාජ සුවයෙන් වැඩ සිටින බුදු පියාණන් වහන්සේගේ රුව සිතට දැනෙන්නේ විය. අවටින් දෙවිද ශබ්ද කුරුල්ලන්ගේ හඬ ඇසුනි. විවිධ සිතුවිලිද සිතට එමින් යමින් පවතී. මෙසේ ඒ ශබ්ද සිතුවිලි වලට අවධානය යොමු කරමින් සිටින විට නාසයේ සුලන් රැල්ල ඇතුල්වන පිටවන හැටි දැනෙන්න විය. ඒ දැනීම් සමග ටික වේලාවකින් ආ විට ශරීරයේ ඇතැම් තැනක වේදනාවට සිත යොමුවන හැටි ඒ දෙස බලා සිටින විට ඒ වේදනාව පොකුරක් වගේ තිබී තුනී වී යන හැටි ශරීරයේ එක පැත්තකට පමණක් ෆෑන් එකේ සුළඟ වැඩි ඒ පැත්ත සිසිල් වන හැටි අනිත් පැත්තට තරමක උණුසුමක් දැනෙන හැටි ඒ ඒ දැනීම් අතර සිතද එක එක දේට පනින්නට ආයාසයෙන් පන්නෙමින් සිට ආයාසයෙන් තොරවම ආනාපාන සතිය දැනෙන හැටි ඇතම් අවස්ථාවක එකදු දැනීමක්වත් නැතුව හිස්ස වගේ ඉන්නා හැටි නිරීක්ෂණය කළමි. සිත කය දෙකම සැහැල්ලුව සැහැල්ලුය. මුළු කයම උණුසුම් වී දහදිය වැටෙන්නටද විය. මොහොතකින් ඒද සමනි වී ගොස්ය. තවදුරටත් මෙසේ සිටිය හැකියොද ටික වේලාවක් මෙසේ සැහැල්ලුවෙන් සිට පර්යංකය අවසන් කළෙමි. විනාඩි 40 පමණ 45ක පමණ කාලයක් ගත වී ඇති බව දැනගති. පෙරවන් සර්ණයි සම්මාස. මම ලස්සනයි කන්නව. මම දහන ලස්සන තැනක ආවට සක්මනේ අඩිය තියනකොට විලුඹයි ඇඟිලි අතර කොටහක් තියෙනවා පොළවේ වදින්නේ නැහැ කියලා. ඒ ඒ ඒ මා එතකොට ආමේ ඔය සක්මන් කරද්දී අපිට දැනෙච්ච ඒවා නම් ඇත්තටම හොඳ ලක්ෂණ. ඒ තමයි අපේ සිහිය අපි දැකපු දේවල් වලට වඩා නොදකපු දේවල් ඔස්සේ සිද්ධ වෙනවා කියන එක එළියට එන්නේ. ඔකට සමාන කතාවක් තියෙනවා අසුබ ගැන එහෙම අසුබ විතරමත් නෙවෙයි මේක කියන්නේ. පටික්කුලේ අපටිකූල අපටිකූලේ පටික්කුල පටික්කුලේසු අපටිකූල පටික්කුලේසු අපටිකූලේසු අපටිකූල පටික්කුලේසු අපටිකූලේසු පටික්කුල කියලා කියනවා මේ අසුබසු සුභානා තුල ඒ වගේ ඔක මට මතක හැටියට මේ ඉතිපාදවලක් තියෙනවා කොහොම වුණත් ඒ වගේ අපි අර සිහිය පිහිටවන්නම භාවිතා කරන කාරණා වල්ම නැතුව එහෙම නැති කාරණාත් අපේ සිහියේ පරාසයට එනවා කියන එකයි මේකේ සිද්ධිය. ඒකෙන් අම ඊළඟට අම අනපාන වගේ දෙයකට පිටුනා නම් ඒක එතකොට සංඥාවක් වෙන්න පුළුවන් යම් කිසි විදිහක ආරාධනාවක් වෙන්න පුළුවන් පර්යන්කේ දැන් ගොඩක් හොඳයි වගේ කියන මොකද මේ වෙද්දී අම කිව්වා ශරීරය තුල තියෙන පැතිකඩ වලින් කොටසක් සහලු එහෙම ස්වභාවයක් තිබ්බා කියලා. අන්න ඒ වගේ හින්ට් එකක් නැත්නම් ඒ වගේ අපිට දෙන පෙරනිමිත්තක් වගේ දෙයක් අල්ලගන්න එක මම හිතනවා භාවනාව ඉදිරියට ගෙනියන ලේසියි කියලා. ඒක හඳම වෙන්න ඕන පරයන්කත් ඒ විදිහටම සිද්ධ වුණේ. එතකොට ඒකේ අවසාන ප්‍රතිඵලය වගේ හැටියට තමයි අපට තේරෙන පටන් අරගෙන තිබ්බේ. අර කිව්ව ලස්සන කතාවක් තව එකක් කිව්වා වේදනාව පොකුරක් වගේ තිබ්බේ. ඒ කියන්නේ වේදනාව කියලා කියන්නේ එකක් නෙවෙයි ඒක ඒක ඒක සමූහයක්. ඒ සමූහය අවසානයේට කැඩිලා බිඳිලා චුටි චුටි වෙනස් වෙලා යනවා කියලා. අන්න ඒවා ඒ අවස්ථා මම හිතනවා ගොඩක් හොඳයි දකින්න එක කියලා. ඒකට අපි තේරෙන්න ගන්නවා අපි කියන ඔය කියන වේදනාව කියන්නේ ඇත්තටම ඒක ඒක සකස් වෙච්ච කතාවක් කියලා. අපි ගන්නවා නම් මේක එකක් හැටියට ඒකේ එකක් කතාවක් නෙවෙයි තියෙන්නේ මේක තුල තියෙන්නේ මොනවදෝ දේවල් ගොඩක සමූහයක අවසාන ප්‍රතිඵලයක් කියනවා ඒ වගේ දෙයක් අපිට තේරෙන්න වෙන්න පටන් ගන්න පුළුවන්. කොට මේව ටික වෙන්නේ අර සිහියේ තියෙන දියුණුව සහ ඒ දියුණුවට සාපේක්ෂව සම්පජාඤ්ඤයත් ඒකට සාපේක්ෂව තිබෙන ඊට තැම්පත්කමත් එන්න. ඒකිනම පුළුවන් තරම් අපිට හම් වෙන ඒ වගේ දේවල් හඳුනා ගන්න එක හොඳයි ඒවා ස්පර්ශ කරන එක හොඳයි සනිටුහන් කරගන්න මතක කරගන්න එක හොඳයි මම ඒවත් එක්ක එතකොට අපේ භාවනාව අපිට තවදුරටත් ඉස්සරහට අරගෙන යන්න ලොකු තල්ලුවක් හම්බ වෙන්න පුළුවන් වීරිය ගුණයක් හම්බ වෙන්න පුළුවන් මොකද ජීවිතය තුළ අපි දකින්න කාරණාව තුළ පිහිටුවට එතන එකක් හරි මොකක් හරි පේන්නේ කියලා නෑ එහෙම නෑ මේක දුර ගොඩක් අතන්දරයක් තියෙනවා ඒක රූපේ බලන්න නම් ඇහත් රූපයත් චක්කු විඥානයත් තියෙන තුනම මොන වගේ අපිට තේරෙන පටන් ගන්න වේදනාව කියන එක අසිත කතන්දර ගොඩක් තියෙනවා නේද කියන්නේ එහෙම වුණාම අවසානයේදී යම් කැඩෙන්නේ අපේ මමත්වය ඇතුළම කියනවනම් ඒවා තනි එකකයක් හැටියට අරගෙන මම හැටියට හරි ඒක මට කරදර කරන දෙයක් හැටියට හරි කොහොම හරි ගන්න එකට වඩා අපි ඒකේ හඳුනා ගන්න පටන් ගන්නවා ඒකේ ප්‍රබල එක ඉඳලම තව තව දේවල් තියෙන්න පුළුවන්. සුළුතරේ දක්වා. මේ වුණාම අපි පස්සේ පුරුදු කරાવી ඔය කියන එකේ තියෙන අමාරු එකටත් වඩා ලේසි එකක් එක වැඩි පටන් ගන්නවා වගේ. අන්න ඒ වගේ ස්වභාවයක් කියන්නේ. ඒකට මේකේ අර තණ්හාය නිසාය තණ්හාය පරික්ඛං කියන වගේම මේ වේදනාව නිසා වේදනාව පරික්ඛං කියන තැනකට අපිට එන්න පුළුවන් කමක් වේදනාව හන්දම තමයි මේ වේදනාව මොකද්ද නැත්නම් වේදනාවේ ස්වභාවය මොකද්ද කියන එක අපි ඉගෙන ගන්න පටන් අන්න එහෙම එහෙම තැනකට අම්මේ අපිව සකස් වෙමින් පවතිනවා. එතකොට බලන්න භාවනාව කියන එක අපිව සතිපට්ඨානය වෙන මොකක්වත් සතිපට්ඨානය කියන එක අපිව අරගෙන යනවා බුදුරජාණන් වහන්සේ ඒව මහ පුදුමාකාර පැත්තට. ඒවා මම හිතනවා ජීවිතය තුළ ලැබෙන හොඳ අත්දැකීම් කියලා. ඒ දේවල් පුරා යම් විදිහට අපි සිදු කරගෙන යමු. එතකොට අපිට තව තව එකතු කරගන්න තියෙන කාරණා මොනවද කියලා අහුවෙන්න ගනීවි. ඔය වගේ වටපිටාවල් වලට නැවත නැවත සමවදින්න පුළුවන් නම් පැමිණෙන්න පුළුවන් නම් ඒ එන විදිහ ඉගෙන ගන්න. ගාවිපත් උත්ලේ කියනවා වගේ. එහෙම එහෙම ඉගෙනගෙන ඒවට යන පාරවල් ටික හොයාගන්න බලන්න. ඒකට ගියේ අපි කියමුකෝ ඔය කියන පිරිසුකෙටිගේ අතහරහන ඒක මොන අතහරහනද බලන්න. දකුණු අතහරහනක් වම් අතහරහට යන්න පුළුවන්ද බලන්න. කකුල හරහා යන්න පුළුවන්ද බලන්න. ආන් ඒ වගේ මේක ඒ මේ අර මේ කියන ඕනම පැත්තකට යන්න පුළුවන් වෙන තැනටම අපි බලමු පොඩ්ඩක් පුරුදු කරන්න. බොහොම සප්පේ බොහොම හොඳයි. ඒකමටන් මාතාව අපි ඔය ඔය ඔය කියන කන එහෙම කරගෙන යෑමත් එක තමයි සම්පජන්‍ය තුල තියෙන ඒ ඒ ලක්ෂණ ටික පවා අපිට තේරෙන්න පටන් ගන්නවා. මොකද ඉතින්ම අර හිත tempat කරගන්න ලක්ෂණයන්ට කිට්ටු වෙන එක හොඳයි. ඒවට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න තමයි සම්පජඤ්ඤය තුල මෙහෙම ලක්ෂණයක් තියෙනවා කියන එක පේන්න පටන් ගන්න. එහෙම නැති තාක් අපි ඔය කියන tempat භාවයට යන්නේ නැත්නම් ඒක ප්‍රතික්ෂේප කරනවා නම් අපි අර තර්කානුකූල විතර්ක කරන පොතේ පතට යන්න බලන්නේ. ඒකට ප්‍රායෝගිකත්වයේ කියන එක වෙනම තැනක තියෙනවා. නමුත් අර අර අර කියන එක වෙනම තැනක තියෙනවා. ඒක ගැන මෙනෙහි කිරීමක් හෝ කල්පනා කිරීමක් හෝ එහෙම දෙයක් විතරක් තමයි සිදු වෙන්නේ. නමුත් මෙතන තියෙනවා ඇතැප්පිකතින් කියලා කියන අර යථා භූත ඥානය ඇති වෙන්න පුළුවන් කාරණා. ඒක අපිට ගොඩක් ලොකු දහමක් උගන්වන්න පුළුවන්. බොහොම සතුටුයි. බොහොම සතුටුයි. ඒ සයන්හන්ස වහන්සිට ගොඩක් තින් දෙලන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස, පෙරුවන් සරණයි. මගේ කම්පියුටර් වාර්තාව සුපුරුදු ලෙස දේශවස බුදුන් වැඳීමෙන් අනතුරුව ටික වේලාවක් නිහඬව සිට කය සැහැල්ලු කරගනිමින් භාවනාවට යොමු වුණා. දින දෙකක් තුනක් පමණ මෛත්‍රී භාවනාව කර ආනාපාන සති භාවනාවට යොමු වුණා. හුස්ම රැල්ල ඊටාම සුළුයෙන් දැනුණා. කය තුලට සිත යොමු කරමින් නිහඬව බලා සිටින විට ඒ සිත පාදයේ දක්වා කයේ තනින් තන ඇතිවන වේදනාවන් දකින්න ලැබුණා. ඒ එකින් එක වේදනාව දෙස වෙන් වෙන්ව බලා සිටින විට ක්‍රමයෙන් මේ වේදනාවන් නැති වී ගියා. කයේ තනින් තන වේදනාව ඇතිවන සැටි ටික වේලාවක් අඩු වැඩි වෙමින් පවතින සැටි නැති වෙන සැටිත් අත්දැක්කා. සමහර දිනවල වේදනාවත් සමග කකුල්වල හිරිවැටෙන ස්වභාවයක් දැනුන විට සක්මන් භාවනාවට යොමු වුණා. පාදයේ විලුඹ පළමුව පොළවට ස්පර්ශ ස්පර්ශ වන සැටිත් ඇඟිලීන් පසුව ස්පර්ශ වන සැටිත් දකිමින් ටික වේලාවක් සක්මන් කර නැවත පර්යංකයට යොමු වුණා. ගිය සතියේ මෙන් සිතුවිලි රාශියක් සිතට නාවත් ඉඳ හිට සිත පිටතට ගිය අවස්ථා ඉක්මනින්ම දැක්කා. නමුත් ඊට ඉක්මනින්ම නැවත සිත කය තුලට පැමිණියා. නැත්නම් සමහර වෙලාවට කය තුලට ගත්තා. සමහර වෙලාවට කයේ හිස් බවක් ගැඹුරු බවක් වගේ දැනුණා. මේ ආකාරයට දිනපතාම භාවනාවට යොමු වුණා. ඒ ඒ දිනවලදී කයේ ප්‍රකටවන සිදුවීම් දෙස උපේක්ෂා සහගතව බලා සිටියා. එදිනෙදා කරන වැඩ කටයුතු වලදී හැකිතාක් සතිමත්ව කටයුතු කළා. එතරයි ස්වාමීන් වහන්සේ දෙවන සමහරක් විදිහට ගන්නකොටම අපි දැන් අර සිහියේ තියෙන ලක්ෂණ හඳුනාගෙන ඒවා විශ්වාස කරන අය බවට පරිවර්තනය වෙමින් පවතිනවා. ඒකත් එක්ක තමයි අපිට ඔයගේ තියෙන අභ්‍යන්තර අනික් කාරණා වල ටික එළියට එන්න පටන් ගන්න විශේෂයෙන්ම මතකය වගේ දේවල්. එහෙම දේවල් එළියට එන විද්‍යාවක් අම්මා කියන බවක් මට තේරෙනවා. එතකොට ඒකත් එක්ක ඔය ඇතිවීම පැවතීම නැතිවීම ඒකම කිව්වේ. ඒ ඒ කාරණාවල් අනුසු කරන්න මොන මොන හරි මූලාශ්‍ර හම්බ වෙනවා වගේ හම්බ වෙනවා. එතකොට ඇත්තම කියනවා නම් දැන් වේදනාව කියන එකම දැන් තියෙන්නේ මෙතන කියනකොට උදාහරණයක් ඇදී ඔක්කොම ඔලියු එකට දාන්න. හරි. වේදනාව කියන එක පටන් ගත්තට පස්සේ ඒක පටන් අරගෙන අපිට තේරෙන්නේ වේදනාව පටන් අරගෙන මේ පැවතිලා පැවති පැවති තියෙන එකතරම් මට්ටමක දිනම්. ඒකේ තේරුම අපි ආපස්සට බැලුවොත් තමයි මතක් වෙන්නේ මේක පටන් ගත්තේ හවල් තැන්දි වගේ කියන්නේ. අන්න ඒ වගේ අර අර අර සිහියේ තියෙන මතකයේ තියෙන ලක්ෂණ එළියට එන්න පටන් ගන්නවා අපි ඒ ඒ කියන දේවල් වලට කිට්ටු වෙන්න කිට්ටු වෙනවා. ඒකට භාවනාව තුළදී අපිට කරන්න තියෙන කාරණා අස්සේ තියෙන ඕව තමයි අපි ওই සිහියේ තියෙන ලක්ෂණයන් ටිකට පාර හදලා දෙනවා. මාර්ගයේ එලි පෙලි කරලා දෙන්න. ඒ තියෙන දේවල් ටික ඇති කරගන්නේ කොහොමද ඒවට කිට්ටු වෙන්නේ කොහොමද කියන දේ පෙන්වන්න පාර පොඩ්ඩක් සකස් කරගන්න. ඒකට අම්මා ඔය කියන ක්‍රමය තුල අම්මා කියනවා දැනට මේ වගේ කාරණාවල ඉස්මත් වෙන විදිය දවස් කීපයක් මෛත්‍රී භාවනාව කරලා ආවා කියලා කිව්වා. ඒකේ තේරුම එහෙමනම් දවස් කීපයක් නොකරත් ඉන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මෙහෙමනම් එතකොට දැන් අම්මට හවු වෙනවා වෙන්න පුළුවන් තවත් විදිහකින් මෛත්‍රී තුලින් නුත් මේකට යන්න පුළුවන්. එහෙම නැතුව එහෙම නැතුව යන්න පුළුවන් වගේ එහෙම කරලාවක. එතකොට සිතුවිලි භවතා නොකර මේකට එන්න පුළුවන් කියන එන්න ඒ වගේ අවධියකටත් අපි යන දැන් කිට්ටුවෙන් පවතිනවා. එතකොට බලන්න මේ කියන වගේ ඉස්තරයකට එන්න අපි යම් කාලයක් ගත්තා. ඒක පාරව මේක නතර කරෙත් නැහැ. නතර කරන්නත් බෑ අතනම් කියනවා. නමුත් කවදා හෝ දවසක අපි මේක කරන්න හිතුවොත් කරන්න බැරි කමකුත් ඒක හින්දා දැන් අම්මටම තේරෙනවා ඇති අර ඒ දුක් දොමනස්යන් වගේ දේවල් වලින් නිදහස් වෙන්න භාවිතා කරන්න පුළුවන් එක්තරා එක්තරා උපක්‍රමයන් වගේ දේවල් දැන් අපිට පොඩ පොඩ මතුවෙන්න පවතිනවා ඒවා එතකොට හඳුනා ගන්න එක බොහොම හොඳයි. එහෙම කරලා භාවනාව අපි හිමි හිතේ මේ ටික ඉදිරියට කරගෙන යමු. අර කිව්වා වගේ පරයන්ක ඉන්නකොට ටිකක් අමාරු වෙච්ච නිසා සක්මනට ගියා. ඒවා කිසි ප්‍රශ්නයක් නෑ. අදටත් මම එහෙමයි. ඔව් අදටත් ඇත්තටම කියනවා නම් සක්මන් කරන්නත් අමාරු නම් මම හිතගෙන භාවනා කරනවලු. පොවිසිටි අපි කතා කරා වගේ අර ඉරියාපතේ වගේ ඇත්තටම මම හිතගෙන භාවනා කරන අවස්ථාවල් ගොඩාක් තිබ පහුගිය කාලේ මොකද මගේ දණිස් හොඳටම රිදෙන්න ගත්තේ හින්දා අරක මට ගොඩක් ලේසි. ඔය ගිහිල්ලා අර නැති කෙලවරට හේතු වුණාම ෂොක්. මම කල්පනා කරා පොඩි පොඩි ආසනයක් වගේ හදාගන්න කකුල් දෙක උස්සගෙන තියෙනකොට පොඩ්ඩක් නිකන් පොඩි ඇන තියාගන්නවා වගේ පොඩ්ඩක් නිකන් හේතු වෙන එක. මොකක් හරි හිම ක්‍රමයක් කමක් නෑ අම්ම. කොහොමනොත් වැඩේ වැඩේ කියන්නේ අපිට කාරණාව සිද්ධ වෙන්න ඕන සිය පැවැත්ම කියන ඒ සිද්ධිය. ශරීරයට දුකක් නොදී ඉදිරියට කරගෙන යන විදිය. ඒක අපිට අර කරන්න උගන්වන්නේ විවේක නිශ්චිතං විරාග නිසිතං නිරෝධ නිසිතං උස්සග්ග පරිණාමං කියන හැයි තමයි මේ සංසිද්ධිය වෙන්න ඕන අපිට විවේකයක් ඇති වෙන විදිහට විරාගයක් ඇති වෙන විදිහට නිරෝධයක් ඇති වෙන විදිහට සාහත හැකීමක් කරන්න පුළුවන් වෙනවා යාම අධ්‍යක්ීම් වලින් දැන් පොඩ පොඩ නෙවෙයි දැන් අධ්‍යක්ීම් වලින් ගේ දේවල් භාවිතා කරන විදිහ තියෙනවා ඒක කියනවා එතකොට අපි අපි ඔහොම හිමීට කරගෙන යමු ඒක අපේ ගමනට තව තවත් පැති එකතු කරන්න බලාවි කොහොම නමුත් අර ඒ තියෙන දී ටික හඳුනා ගන්න බලන්නා මේ මොන මොන අවස්ථාවන් වලදීද මේ කියන සම්පජඤ්ඤය එනවනම් එන්නේ මොන වෙලාවදී නැති වෙන්නේ කියලා. එහෙම නැත්නම් මම මෙහෙම එකක් කියන්නම්. මගේ පැත්තෙන් නම් මම කරේ යම එක දෙයක් විතරක් අල්ලන්න උත්සාහ කළා. සම්පජඤ්ඤය තුල සිටවිල්ල විතර සිටවිල්ල වේදනාව සහ සංඥාව කියන තුනම කතා කරනවනේ. මම මම ඇත්තටම ওই තුනම එකම වෙලාවකදී අල්ලනවා කියන දෙයට අත ගහන්න කියන. මොකද මම දන්නවා මට බෑ කරන්න කියලා. ඔක්කොම පටලව ගන්න තියෙන අවස්ථා වැඩි හින්දා පිටිවිල්ල කොච්චර ගියත් කමන්නේ වේදනාවත් එක්ක විතරක් වැඩ කටයුතු කරන්න කියලා ඒකත් එක්ක විතරක් කියන උත්සාහ කළා. එහෙම වුණාම සිටිවිල්ල ඕනාටත් දා කරදර කරන්න පටන් ගත්තා. මම ගානක් කරන ගානක් ගන්න කියන්නේ. එහෙම අර එක වෙලාවක් එක වෙලාවකදී එක වැඩක් වගේ සුටි සුටි සුටි සුටි අල්ලන්න බලන් පටන් ගත්තා. ඒකෙත් ඉස්සෙල්ලාම බැලුවේ වේදනාවේ අවසානය වගේ අල්ල ගන්න පුළුවන් නම් ඒක අල්ලන්න කියලා. ඊට පස්සේ මැද අල්ලන්න උත්සාහවන්ත වුණා. පුළුවන්කම හම්බ වුණා. එතන කියන උත්සාහවන්ත වුණා නේ පුළුවන්කම හම්බ වුණා. ඊට පස්සේ මුලට එන්න පුළුවන්කමකුත් ඉඳලා තිබුණා. කොහොම තමයි චුට්ට චුට්ට හදාගත්තේ. ඉතින් ඒ වගේම අපි බලමු අපේ තියෙන අර පංච ඉන්ද්‍රියවල ප්‍රමාණය තේරුම් අරගෙන අපිට තියෙන සද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන කාරණාවල් ටික තේරුම් අරගෙන ඒ තියෙන ඇත්ත දේවල් වලින් ප්‍රයෝජනෙ ගන්නට බලනකොට මේ ගමන පුදුමාකාර වේගයෙන් යන්න පටන් පුදුමාකාර වේගයකින් යන්න බලනවා යන්න පුළුවන්කමක් හම් වෙනවා. ඒ වෙන මොකක්වත් හින්දා නෙවෙයි අපේ තියෙන ප්‍රමාණය තේරුම් ගන්න හේතුව. ඒකින් තමයි අපිට පුළුවන් ප්‍රමාණයෙන් අපි වැඩි හිමිට කරගෙන යමු. මේ සිද්ධ වෙන විදිය හරියටම හරි බොහොම හොඳයි. අපි උන් බොහොම පරීක්ෂණ ඉදිරියට කරගෙන කොහොම සන්තසයි. එමයි ස්වාමීන් වහන්සේ බොහොම පින් ඔබ වහන්සේට පිරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම එනවද? එහෙමයි එහෙමයි මම කියනවා. පොඩි භාවනාවක් අවස්ථාව දුන්නට මේ මහත්මයාට බොහොම ස්තුතිවන්ත වෙනවා. අවසරයි ස්වාමින් වහන්සේ මම විනාඩි 20ක සක්මන් භාවනාවකට පස්සේ පර්යංක භාවනාවකට වාඩි වුණා. සියුම් ධාතු දැනීම් දැනීමෙන් හිටියා ඊට පස්සේ අර සිතුවිලිත් වරින් වර දැනුණා දැනගත්තා ඒ සියුම් දැනීම් ස්වභාව දැන දැන සිට ඉන්නකොට හිතන හොඳ සැහැල්ලු ස්වභාවයක ඉන්නවා ඒ එකම පොඩි ටිකක් පොඩි පරාසයක වගේ ගොරෝසු ස්වභාවයකුත් නිකන් මේ ඕවල් ෂේප් එකේ නිකන් නූල් පැටලිලා පැටලිලා වගේ තැනකුත් ස්වභාවයකුත් දැක්කා. ඒක සුළු වෙලාවක් ගත වුණා. ඊට පස්සේ අර ඇත්තටම මට ඒ අවස්ථාවේදී හැඟීමක් ආවා එක වෙලාවකට එකක් නේද දැනගන්නේ දෙකක් දැනුණා මේ දැක්කා වගේ එහෙම හැඟීමකුත් මට එතන එහෙම දැන ගැනීමකුත් එතනදී ආවා ඊට පස්සේ අර සියුම් ස්වභාවයේ දැන දැන හිටිය තව ටිකක් වෙලා ඊට පස්සේ ඇත්තටම ස්වාමීන් වහන්සේ මගේ කනේ අමාරුවකුත් තියෙනවා. එතනදී ඒ කනේ වේදනාවකුත් මට ඒක වේදනාවක් කියලා දැනුන් දැන දුකක් වගේ දැනුන් නැහැ. නමුත් ඒ වේදනාවත් මම දැනගත්තා. ඒ එහෙම එහෙම දැන ගනිමින් හිටියා. ඊට පස්සේ අපවර සියුම් ස්වභාවය දැනගනිමින් ඉඳලා භාවනාව අවසන් වුණා. ස්වාමීන් වහන්සේ මේක විනාඩි 30ක භාවනාවක්. අවසරයි ස්වාමීන් වහන්ස උපදේශයක් බලාපොරොත්තු වෙනවා සමහර. එහෙමයි. මෙහෙමම අපි සතිපට්ඨානයේ පැත්තෙන් කතා කළොත් එහෙම ඔය කියන ලක්ෂණ ඔක්කොම උකට කිට්ටු වෙනවා අපිට සිහිය ඇති කරවල දෙන කාරණා හැටියට. හැබැයි අපි හිතන්නකෝ හිත tempat භාවයත් එක්කම ආපහු tempat නැති භාවයකට යනවා. ඒ කියන්නේ ශාරීරික තුල ශරීරය තුල තියෙන වේදනාවකට හෝ ඒ වගේ රළු කාරණාවකට හිත යනවා නම් අම්මේ එහෙමනම් ඒකේ කාතාව තමයි අපි ඉස්සෙල්ලම මේ ශරීරය තුල තියෙන ඒ ස්වභාවයන් ටික හඳුනා ගන්න හොඳයි කියන්නේ. හඳුනා ගන්න ඕන කියන එකයි. එහෙමයි. එතකොට ඒකේ ඒකේ අර බෑග්ග්‍රවුන්ඩ් එකේ වගේ හැටියට ඒකේ වටපිටාවේ වගේ හැටියට අපිට හිත ඉඟි කරලා පෙන්නයි ආ මෙන්න මෙහෙම පස්සද්ධි ගුණයක් තියෙනවා මෘදු සහැල්ලු බවකුත් තියෙනවා කියලා. අපේ හිතත් මනාප වෙන්නත් පුළුවන් ඒකට යන්න. ඒ වුණාට ඒකට එහෙම තියෙන දෙයක්. මම දැනට කියනවා එහෙම තියෙන දෙම මොකද ඒක එහෙම තිබ්බට අපිට කමක් නැහැ මොකද හිත යනවනම් යන්නේ තව හොඳ දෙයකටනේ. හොඳ හොඳ ස්තරයකටනේ. හොඳ හොඳ කියන්නේ අසද්දි ගුණයකට මුදු සැහැල්ලුවකටනේ. ඒකට හිත අපි ඒක එහෙම කියලා කියනවානේ. ඊට කලින් අර හිත ආපස්සට අපි ඇදලා දාන මොන හරි කාරණා තියෙනවා නම් අර සම්භාගියේ සංයෝජනනේ අනික් වාගේ සංයෝජන වගේ පල්ලෙහාට ඇදලා තියෙන වගේ තියෙනවනම් රළු වගේ කරලා ඒ කාරණා ටික අපි ඉස්සෙල්ලා ස්පර්ශ කරන්න බලමු. මේ සාකච්ඡා පිළිවෙල මුල්ම දේශනාවල් වල කිව්වෙත් ආනපානෙ කියනකොට හුස්මට එන්න අපේ හිත ගියාට සමහර වෙලාවල් තියෙන පුළුවන් හුස්ම දැනුණට හුස්ම දැනි දැනි ශරීරයේ තියෙන කොහේ හරි රිදුම් මන මන වගේ දේවල් වැඩිපුර ප්‍රකට වෙන්න පටනවා. හුස්ම තේරෙනවා අපිට උමනාවකුත් තියෙනවා හුස්මට යන්න නමුත් ඒක කරන්න බැරි කමකුත් වෙනවා අර වේදනාව. අන් ඒ වගේ වෙලාවට මගේ යෝජනා වුණේ නම් ඒ කියන ශරීරය පුළුවන් තරම් විනිවිදයන්ට බලමු කියලා. වේදනාව ඔස්සේ හරි කමක් නැහැ. ඒ ඒ ශරීරයේ කොහෙද තේරෙන්නේ කොහෙද තේරෙන්නේ නැත්තේ මොන පැත්තද තේරෙන්නේ මොන පැත්ත තේරෙන්නේ නැති වේදනාව කොහෙද තියෙන්නේ කොහෙද වේදනාව නැති වේදනාව තියෙන එක තැනකද විතරද? එහෙම නැත්නම් අනිත් පැත්තේ වේදනාවක් නැති එක අපි නොටිස් කරන්නේ හෝ හඳුනාගන්නේ නැද්ද? ආන් ඒ වගේ දේවල් වලට හිත මේක අභ්‍යන්තරව අපි යවන්න පටන් ගත්තා. ඉගෙන ගන්න පටන් ගත්තා. එතකොට හිත අර සිතුවිලි වල දුවන එක නතර වෙලා එයාට අලුත් අලුත් මාත්‍රිකා ගොඩක් හම්බ වුණා. මේ ශරීරයේ අභ්‍යන්තරය කියලා කියන මේ ශරීරය කියලා කියන කානුපසනාව. ඒක ඔස්සේ උන දුවන්න පටන් ගත්තාම ඒක අපිට ඊළඟ ඔය කියන අර අර කියාපර පස්සද්ධි ගුණය ඇති වෙන්න ලොකු විතුහලක් ලොකු ලොකු පාරක් වෙන්න දෙයක් වුණා. ඒකින්ද මගේ යෝජනාව තමයි සක්මණෙන් පස්සේ අම එනවනම් සක්මන තේරිලා ඒ අඩිය තියෙන ටික තේරිලා ඒ එහෙම තේරෙන මාත්‍රමක වටපිටාවක ඉඳලා පරයන්කයට එනවනම් අන්න ඒකේ තේරුම දැනට අපේ හිතේ පුළුවන්කම තියෙන්නේ අපිට ආනපානයට යනවට වඩා ශරීරය තුල තියෙන ඒ ඒ රළු ස්වභාවයන්ට එක හඳුනා ගන්න සුදුසු වටපිටාවක් තියෙනවා කියන එක වගේ තමයි වගේ තමයි ඉඟි කරලා පෙන්වන්නේ අපේ හිත ඔය. එතකොට පස්සද්ධි ගුණ තියෙන්න පුළුවන් මෘදු සැලුකම් තියෙන්න පුළුවන් කමක් නැහැ. අර අර අර රළු ගති ගුණ එනවනම් පොඩ්ඩක් බලන්න ඕන මුළු ශරීරය පුරාවටම පොඩ්ඩක් යන්න බලන්න. ඔළුව තේරෙනවද බෙල්ල තේරෙනවද පුරහිස් අත්මින් පපුව කොන්ද ඇඟ කකුල් එන්නේ වගේ පුළුවන් තරම් මේක ඇතුලේ සිසාරා යන්න බලන්න. එහෙම බලලා ඒක තුල තියෙන ඒක තුල තියෙන අර රළු තැන් ටික පුළුවන්කම කම්බ වුණොත් රුදු සහැල්ලු කරගන්න අන්න අම්මව සමානකම කම්බේ සමාන තැන කම්බේ අර තියෙන අර පසදි ගුණේ වගේ තියෙන ඒ අවස්ථාවට ඔන්න කිට්ටුවමින් පවතිනවා කියලා. ඒකම හොඳ අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒක නිසා හොඳම කාරණේ තමයි පුරුද්දක් ඇති කරගනිමු භාවනාව කරලා ඉවටක් වෙලා අද මොකක්ද උනේ මොකක්ද කළේ කියලා ආපස්සට මතක් කරගන්න. පුළුවන් නම් ඒක සටහන් කරලා ලියා ගන්න. එහෙම ලියලා ලියනවා නම් ලියනවා නම් ගොඩක් හොඳයි. එහෙම ලියනවා නම් ඊළඟ දවසේ පරයන්කයට හෝ භාවනාවට යන්න කලින් ඒක කියවන්න. ඒක කියවලා භාවනාවට වැඩි වෙන්න අන්න එතකොට හිත ඉගෙන ගනි මෙන්න මේවා දෝෂ මේවා නිර්දෝෂ කියලා. එහෙම වැඩිගෙන යන්න පුළුවන්. කොහොම නමුත් සමස්තයක් හැටියට ගන්නකොට භවනාව තුළ අම්මාට සතිපට්ඨානයේ පැත්තෙන් අතොත් නම් කොහොම හොඳට ඒක වැඩෙන විදියක් තේරෙනවා. අම්මා සිතිවිලි භාවිතා කරා කියන මොකක්වත් වචනයක් කිව්වේ නැහැ. ඒකන සන්තෝෂනවා. මං හිතන්නේ මේක හොඳට සිද්ධ වෙමින් පවතිනවා කියලා විශ්වාස කරනවා. එහෙම හිමීට හිමීට අපි වඩන්න බලමු. පුරුදු කරන්න බලමු. සෙල්ලා අපි මේ ශරීරය තුළ තියෙන ශරීරය හඳුනා ගන්න බලන්න. මෙතනින් වැඩේ පටන් ගන්නවා. එතකොට අපිට ඕන වෙලාවකදී භාවිතා කරන්න අමතහනක් අරමුණක් හම්බ වෙවි කියලා මම විශ්වාස කරනවා. බොහොම සතුටුයි. පැහැදිලි. බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අවස්ථාව දුන්නට අර මහත්මයාට බොහොම ස්තුතිවන්ත වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තව කාට හරි ගැටලු තියෙනවද? ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස දැන් මේ වේදනාවල් දැනෙනකොට සැහැල්ලුව යොමු කරනකොට සමහර වෙලාවට සැහැල්ලුව යොමු වෙනවා ආයි වේදනාව ඇති වෙනවා එහෙම එහෙම තමයි ඒ ටික වෙලාවේ ගත වෙන්නේ එතකොට ස්වාමීන් වහන්ස ඒ වෙලාවේ නැගිටලා සක්මන් භාවනාව කරන එක හොඳද ඉරියව් මාරු කරන එක හොඳද නැත්නම් අර වේදනාව දිහා බලාගෙන ඉන්න එක හොඳද ස්වාමීන් වහන්ස ඔය ප්‍රශ්නේ ආවම මමයි අහන්න මොකද මොකක් කරන එකද හොඳ? ඔගොල්ලෝ මොකද අජන්චා හාමුදුරුවෝ ගාව මොකද උදාහරණයක් කියන්නම් ඕනේ. අජන්චා හාමුදුරුවෝ ගාව හාමුදුරුවෝ මහණුනා උන්වහන්සේ උගන්වනවලු දාහනේ වළඳනකොට බත්තට ඉහිරුවන්නේ නැහැ හොඳේ. හොඳට හොඳට පාත්‍රය කරකවන්නේ නැතුව එක තැන දිහා බලාගෙන නිහඬ නිස්කලංකව කතා බහ කරන්නේ නැතුව දාන ටික වල් ගන්නවා. එහෙම කියලා කියනවලු. සුභාමුදුරුවෝ කෙනෙක් හිටියලු දැන් මගේ වැඩේ හැමදාම දැන් අජන්චා හාමුදුරුවෝ දිහා බලාගෙන ඉන්නවලු. උන්වහන්සේ කෝප්පේ ගන්නකොට ඒ විදිහටම කෝප්පේ ගන්නවලු. ඒ විදිහටම මත් හොදනවලු. ඒ විදිහටම වතුර වල්දනවලු. ඒ විදිහටම දාන්නේ තනදනවලු. ඒ විදිහටම කකුලල තියාගෙන වාඩිලා ඉන්නවලු. ඒ විදිහටම කරලත් කරනවලු. දැන් සහෝදර බලු එනකොට හරියන්නේ නැහැ. ඊළඟට මොකද කරා කියන්නේ දැන් දානි වල්දනවලු වමෙනුත් කනවලු දකුණෙනුත් කනවලු <laughs> පාත්‍රේ හරව හරව කනවලු වතුරත් බොනවලු ඊට කතාත් කරනවලු බනිනවලු කිනාත් වෙනවලු එක එක වැඩ ගොඩ ඇලු. දැන් අර සුදුහාමුදුරන්ට ප්‍රශ්නයක් නැහැ. මුලදී නම් අන්න ඒක අරලා නිකන් පැටන් එකට තියෙනකොට නම් වැඩේ හරි ගියා. ඊළඟට දැන් අවුල්. ඊට පස්සේ ගිහින් ඇහැවලු තානස දැන් ඔබ වහන්සේ අපිට කියනවනේ උදානේ වල්දනකොට එකාතින් විතරක් වල දාන්න. විසිරුවන්නේ නැතුව වල දාන්න. කෝපේ වතුර ගන්නවා නම් ඒක අතින් විතරක් ගන්න ඉඳුල් අතින් අල්ලන්න එපා. කතා කරන්න එපා. ඔක්කොම කියනවානේ. ඔබ වහන්සේ කරන්නේ නැහැ නේ කිව්වා. ඊට පස්සේ අජන්ත ආම්ද්‍රෝ කිව්වලු මම බලාගෙන හිටියේ ඔයාගේ වැඩ ටික. ඔයා මම කරන විදිහ බලාගෙන ඉඳලා ඒක ඉගෙනගෙන ගිහිල්ලා කාට හරි කියයි කිව්වලු අජන් චාත් මෙහෙමයි කරන්නේ ඒකින්ද මම දැන් මෙහෙම කරනවා. හරිද මේ? නමුත් කොහොමදරු ඊට පස්සේ කළු නමුත් දැන් ඔයා දන්නවා මොකක්ද කරන්න ඕනේ මොකක්ද කරන්න ඕනේ නැත්තේ කියලා. තේරුණේ? ඕකම මේ ඕක ඕක ඕක අර කොහොමද කියන්නේ භාවිතයේ හැටියට අපිට තේරෙන්න පටන් ගන්නවා. අපි යන්නේ ඕක ඔක්කොම ටික කරලා බලන්න. අම්මට තියෙන හම්බ වෙන ඔප්ෂන් ටික ඔක්කොම කරලා බලන්න. දැන් තේරෙනවද භාවනාදී කරන්න වැඩ ගොඩක් තියෙනවා කියන්නේ? එහෙමයි එතකොට ඔය කියන අම්මට ඔය දැනට තේරෙන ඔප්ෂන් ටික භාවිතා කරන්න පටන් ගන්නවා. ඕව මට කියන්න බෑ මේක විතරක් කරන්න මේක එපා කියලා. මොකද සමහර වෙලාවවලදී ඒ එපා කියන එක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවවලදී කරන්න කියන එක ප්‍රයෝජනවත් නොවෙන්න පුළුවන්. ඒක එතකොට අම්මේ ස්වාධීනත්වය අපිට එන්න ඕන. අපි අපිට දූපත වෙන්න ඕන. ඒ කියන තැනට එන්න අම්මේ අපි මේක තුල මාස්ටර් වෙන්න ඕන. එතකොට මගේ යෝජනාව තමයි ගාල්ප සූත්‍රයේ තමයි අතන බින්දෙන්නේ හැමදාම ඔය කියන කාරණා නැවත නැවත නැවත නැවත නිතර නිතර නිතර නිතර පුරුදු පුහුණු පුරුදු පුරුදු පුහුණු කරලා පටන් ගන්න බලන්න ඕන. හොයලා බලන්න ඕන. ක්‍රියාත්මක කරලා බලන්න ඕන. එතකොට අපිට හම්බ වෙන්න ගන්නවා මේ වගේ අවස්ථාවකදී මොන වගේ දෙයක් භාවිතා කරන එක හොඳ කියලා. ඒකේ අර අනිත් බලධාරීත්වය මම ගන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඇත්තටම අර ඔයත්තන්ට ඔයත්තන්ගේ ලෝකෙ දෙනවා. ඔයගොල්ලන්ගේ ජීවිතේ දීලා මම පැත්තකට යනවා. ඉතින් ප්‍රශ්නේ. ප්‍රශ්නේ ගොඩක් පිං සිද්ධ වෙනවා. අපි බොහොම සන්තෝෂ වෙනවා එහෙමනම් අද දවසේදී සාකච්ඡාවක් කළා. බොහොම බොහොම බොහොම ටිකක් අලුත් සහ වෙනස් විදිහේ ධර්ම සාකච්ඡාවක් කතා වුණාද? හරි සන්තෝෂයි. දේශනාවන සමහරකට තේරෙන්න නැති වෙන්නත් පුළුවන් මම පිළිගන්නවා ඒක. නමුත් මම පුළුවන් තරම් උත්සාහ කළා තේරුම් ගන්න පුළුවන් විදිහට කියන්නට. දැන් නැති මගේ කොහොමද කියන්නේ කැපැසිටි එක ලිමිටඩ් නේද? පුළුවන් ප්‍රමාණය ඔච්චර තමයි. කොහොම නමුත් කමන්නේ. ඔයත් බලන්න භාවනා කටයුතු කරන්න මේ වස් කාලේ සම්දුරුන්ට පැත්තෙන් ඒ කාලය තුල ඔයත් අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ වස් මාස 3 තුල මම භාවනා කරලා මතක් කරනවා කමඨාන් වර්තාව ලියනවා හැමදාම භාවනා කරනවා අන්න ඒ වගේ දෙයක් හදාගන්න අහවල් අහවල් වෙලාවල් වලදී සිහිය පිටවන්න පටන් ගන්නවා. සිහියෙන් කතා කරන්න පටන් ගන්නවා. සිහියෙන් වැඩ කරන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ පොඩි පොඩි පොඩි පොඩි දේවල් ඔක්කොම ටික එකට නෙවෙයි මොනවා හරි කීපයක් එකතු කරන්න බලන්න. මේ වස් මාස තුනේදී අවසානයේදී ලොකු කටන පිංකමක් කරනවා වගේ ලොකු ලොකු දෙයක් කරගන්න බලන්න. ඒ විදිහට කරගන්න පුළුවන් වෙන විදිහේ යුතුය මුදම් සාකච්ඡාවක් සිදු වුණා කියලා මම සතුටු වෙනවා. ඒක තුලින් ලබාගත දහම් දැනුම ඔයත් සෑම සුදනාටමත් මේ ස්ථාන පූජ්‍ය කරපු මේවට උදව් පදව් කරපු මහන්සි වෙච්ච මේ පෑදම් කරපු සෑම සිදනාගෙන් ජීවිතවලටත් අපේ දෙමෝපියන්ටත් අපට මේ ධහම කියලා දුන්න ගුරු ඒ ගුරුතුමන්ලාටත් ඒ සෑම සිදනාටම මේ ධහම අරගෙන ආවෝ ඒ කාලේ වැඩ හිටපු සෑම සිදනාටම මේ පින් ඒකාකාරව අනුමෝදනා වේවා සිදනාම අමානියෝනි සැනසීම ලබත්වා කියලා මම අනුමෝදනා කරනවා කුසමමේ ඔබතුමීගේ වෙලාවට ස්වාමීන් වහන්සේ මේ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපගේ මහත් අනුකම්පාවෙන් ඔබ වහන්සේ ඊටම වටිනා ධර්ම දේශනාවක් පැවැත්වීමෙන් හා කමඨාන් උපදෙස් ලබා දීමෙන්ද මේ මොහොතේ සිදු කළා වූ උතුම් සතික්‍රියාව පාසෙන් සිටි අපට පන්දෝතක් ලැබුවා ආශේ දැනුනි අප සියලු දෙනා උපදවාගත් කුසල සිත් ප්‍රමාණය අපමණයි ඒ අප්‍රමාණ කුසල් බලයෙන් ඔබ වහන්සේ මෙලොව වශයෙන් නිදුක් වේවා නිරෝගී වේවා මේ වසංගත කාල පරිච්ඡේදයේ ඔබ වහන්සේට කිසිම කායික පීඩාවක් නොවේවා මානසික පීඩාවක් නොවේවා ගෙවි යන සෑම මොහොතක්ම ඔබ වහන්සේගේ ධම්මානුධම්ම ප්‍රතිපදාව වැඩි දියුණු වීමට මේ උතුම් සත්‍යාවේ කුසල හේතු වාසනා වේවා එසේම එසේම මේ අත්භවයේදීම ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ අමා මහ නිවනින් අවබෝධ නිවන අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි අප සැම ප්‍රාර්ථනා කරමු. පින් කැමැති සියලු දෙවියන්ට හා අප සැමගේ මියගිය ඥාතීන්ටද මේ කුසල් අනුමෝදන් වෙත්වා. සිවවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු